ශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ Thank you. ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝදකනං ඒකං විද්‍යානුසාසනං සද්ධාවන්ත හිමතුනි බෞද්ධයා රූපවාහිනිය තුලින් විකාශනය කරන ධර්මදේශනා මාලාවක දෙවෙනි ධර්මදේශනාව මේ ධර්මදේශනා මාලාවම දේශනා 10කින් සම්පූර්ණ වෙන්නේ මේ දේශනා තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේලා දේශනා කරපු උන්වහන්සේලා අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය ගැන ශ්‍රාවකයන්ට පැහැදිලි කරපු පිළිවෙත ගැන උපදේශ ගැන ඒ සංසාර විමුක්තිය බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්ත උන්වහන්සේ ශ්‍රාවකයන්ට මේ සංසාර විමුක්තියට පත් වෙන්න දීප උපදේශ කමඨහනයි ඒ කමඨහන සාරාංශ වශයෙන් අපිට දකින්න හම් වෙන්නේ සබ්බවාපස් අකරණම් කියන ගාථාව තුල. දැන් පළවෙනි දේශනාව තුලදී පැහැදිලි කරා මෙය සියලු බුදුරයන් වහන්සේගේ කමඨහන කියලා. ඒ කමඨහනට අනුව මේ ධර්මයේ ශ්‍රවණය කරන පින්වතුන්ට තමන්ට අවශ්‍ය නම් සැබෑවතම ලෞතර බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා වූ නිවන අවබෝධ කරගන්න. ඒක තමන්ට අවශ්‍ය වෙන්නත් අවශ්‍ය නම් ඕනම කාලයකදී ඒ ලබා ගන්න ක්‍රමයේ ක්‍රියාදෙන එකයි මේ උපදෙස්. එහෙනම් තම තමන් ජීවත් වෙන අතරතුර හුරු පුරුදු වෙන්න ඕනේ කාරණා තුනක් තමන්ගේ ජීවිතය තුලින් ඉස්මතු කරගන්න. ජීවත් වෙන ගමන් ඉස්මතු කරගන්න ඕනේ කාරණා තුනක්. පළවෙනි කාරණය තමයි සබ්බ පාපස්සා කරණං ගුණය. දෙවෙනි කාරණය කුසලස් උපසම්පදා ගුණයයි. තුන්වෙනි කාරණය සචිත්ත පරියෝධපන ගුණය. මේ ගුණ තුන මේ බණහන පින්වතුන්ට මේ මොහොත කියනවා නම් එහෙනම් මේ බණ මහාන මොහොත මේ පින්වතුන්ගේ සංසාරය නෙවෙයි සංසාර විමුක්තිය. එහෙනම් අපිට මේ සංසාරයේ ලැබෙන්නේ මේ ಗುಣ තුන නැති හින්දා. ಗುಣ දෙකක් හෝ එකක් තිබුණු පමණින් ලැබෙන්නේ නැහැ සංසාර විමුක්තිය. ಗುಣ තුනම තියෙන මොහොතක තියෙන්නේ සංසාර විමුක්තිය. දැන් එහෙනම් ශ්‍රාවකයා බුදුහාමුදුරන්ගේ උපදේශක අනුව වැඩ කරනවා නම් ක්‍රියාත්මක වෙනවා නම් සැබෑ ලෙස බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ නිවන අවබෝධ කරගන්න යනවා නම් මේ ජීවිතය තුළදීම මේ ಗುಣ තුන හඳුනගෙන ಗುಣ තුන ලබා ගන්න මහන්සිලා තියෙනවා. දැන් ඒ පිළිබඳව දැනුවත් කිරීම මාලාවක් තමයි මේ ධර්මදේශනා මාලාව. වෙන කිසි දෙයක් මේ ධර්මදේශනා වලින් බලාපොරොත්තු වෙන්නේ. මේ ಗುಣ තුනෙන් පිට කිසි දෙයක් මේ ධර්මදේශනා වලදී සාකච්ඡා කරන්නේ නැහැ. මේ පින්වතුන් දක්ෂ වෙන්න ඕනේ ඒ බණ අහලා ඉගෙනගෙන තම තමන්ගේ මරණයට පෙර මේ ಗುಣ තුනම ලබා ගන්න පුහුණු වී. ඒක තමයි ජීවිතයේක වටිනාකම. දැන් අපි මුල් දේශනාවේදී පැහැදිලි කරා පළවෙනි ගුණය ගැන තරමක් අර සම්පූර්ණ කරේ නැහැ. බුදුහාමුදුරෝ දේශනා කරනවා යම්කිසි ශ්‍රාවකයෙකුට සංසාර විමුක්තිය ලබා ගන්න ඒ ශ්‍රාවකයා මුලින්ම සකස ගන්න වෙන්නේ සබ්බ පාපස්ස අකරණං කියන ගුණයට ලං වීම. දැන් සබ්බ පාපස්ස අකරණං කියන ගුණය අපි මේ ගාථාවේ අර්ථයක් දන්නවා මේවා ලියලා ලකුණු වර්ගණක් කියනවා තමයි. පාඩනුත් කියනවා. නමුත් එක දෙයක් දන්නවා. සියලු පව් දුරු වෙනවා කියන්නේ මොකක්ද කියලා දන්නවා. මේ සීලපව දුරු වෙනවා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති වර්තමාන ශ්‍රාවකයා ඒගොල්ලන්ට හිතෙන හිතන දේවල් කරලා අපේ පාපේ දුරු වෙන්නේ මෙහෙමයි කියලා කටයුතු කරනවා. එලක් අය සීලපව දුරු වෙන්න කියලා මන්සිල් විතරක් අදිනවා. එලක් අය සීලපව දුරු වෙන්න කියලා අටසිල් රකිනවා. පන්සිල් රැක්කත් අටසිල් රැක්කත් උපසම්පදා විදිහ රැක්කත් සීලපව දුරු වෙන්නේ. උපසම්පදා සීලේදී පාටිමොක්ඛ සංවර සීලය ගන්න ඕනේ. නැත්නම් උපසම්පදා සීලේ තියෙනවා සීල් හතරක්. ඒ හතර වෙනකොට නම් සීල පවුදුරු වෙන මුඩේදී. පාටිමොක්ඛ සංවර සීලේදී සීල පවුදුරු වෙන්නේ. තව ඒකට දෙයක් කරන්න ඕනේ. තව අපි සියලු පව දුරු වෙන්න කියලා විවිධ පින්කම් කරනවා. නමුත් දුරු වෙන්නේ නැහැ. සියලු පව් දුරු වෙනවා කියන ගුණය දන්නේ නැත්නම් ශ්‍රාවකයාට සියලු පව් දුරු කරගන්න වර්තමානයේ ඉබ. එහෙනම් දැන් ඔය මේ පින්වතුන් ඉගෙන ගන්න ඕනේ සියලු පව් දුරු වෙනවා කියන්නේ මොකක්ද කියලා දැනගන්න. දැනගෙන ගියොත් අතරගම නොදැන ගියොත් අතරම. එහෙනම් අපි මේ යන්නේ අතරම. සියලු පව් දුරු වෙනවා කියලා විවිධ කටයුතු විවිධ කුජලයේ විවිධ ප්‍රදේශවල විවිධ ආකාරයේ අපි කරනවා. නමුත් සියලු බුදුරයන් වහන්සේලාගේ දේශනාවට අනුගත නැහැ. අනුගත නොවන්නේ අපි දන්නේ කවුරුවත් සියලු පව දුර වෙන්නේ කොහොමද කියලා. දන්නේ නැති අපිට කවුරු හරි කිව්වොත් මෙන්න මේ ක්‍රමයටයි නිවන් දකින්න කියලා ඒක කරා. දැන් එහෙම ගොඩාක් දේවල් එක එක්කෙනා කුජලිකෝ හෝ සමූහ වශයෙන් සිදු කරලා මේ සියලු පව දුරු කිරීම කියන බුද්ධ සියලු බුදුරයන් වහන්සේලාගේ කමඨහන අපි විකෘති කරගන්න. මේ විකෘති ආරෝගන්න මේ වාසනාවන්ත පින්වතුන් දක්ෂ වෙන්න දැන් මෙතන මං ගිය දේශනාවේදී පළවෙනි දේශනාවේදී පැහැදිලි කරා පංචිල් රැක්කොත් අපේ සෑහෙන පව් ප්‍රමාණයක් ඒ පංචිල් රකින්න වෙලාවේ විහි වෙන්නේ නැහැ ජනිත වෙන්නේ ඒ පව් ප්‍රමාණය පව් කියන්නේ සංසාරේ හදන දේ. ඒකට පින් කියන්නේ සංසාරේ නොහදන දෙයක් නෙවෙයි. පින් කියන්නේ සංසාරේ හදන දේ. දැන් අපි මේ කතා කරන්නේ මොකද්ද? සංසාරේ හදන විදිහක් නෙවෙයි. සංසාර විමුක්තිය හදන විදිහ. හදාගන්න විදිහ. එහෙනම් සංසාරේ හදන පව් කියන දෙය අපි සාමාන්‍යයෙන් පස්පව් කියන වචනයක් ඉගෙනගෙන තියෙනවා බුදුහාමුදුරගේ ධර්මයේ. බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මයේ තුල පස්පව් වලින් කරන්නේ කාම දුගතිය නැත්නම් සතර අපායේ සංසාරයක් හදන්නේ පස්පව්. පස්පව් වලින් හදන්නේ සතර අපායේ සංසාර. දැන් මේ පින්වතුන් මේ වෙලාවේ බණහන කොට පස්පව් කරන්නේ ගෙදර සාමාන්‍ය හුඟක් අය ජීවත් වෙන ගමන් හැකිතරම් දුරට පස්පව නොකර ඉන්න පන්තිල් රකින්න මහන්සි ගන්නවා. ඒ මහන්සිය කුමක් සඳහාද? නිවන් දකින්න දුරේ මහන්සිය. කෙනෙක් ඉඳන්න පුළුවන් මම පන්තිල් රකින්න හින්දා මම මගේ මහන්සිය, මගේ වෙහෙස, මගේ ව්‍යායාමයේ නිවන් දැකීම. නෑ නිවන් දැකීම ඒ පන්තිල් රැක්කම ලැබෙන නිවන සතරාපායේ නැති නිවන. එහෙනම් ඒ නිවන තමයි මනුස්ස. සතර සංසිල් රැක්කම ලැබෙන නිවන නම් ඒක නිවන විදිහට කලකනවා නම් කවුරු හරි ඒ නිවන මනුස්සත්වය හා දේවත්වය. වෙන නිවනක් නැවෙන්නේ. එහෙනම් දැන් අපිට පස්පව රැගෙන හින්දා බුදුහාමුදුරුව පෙන්නනවා සංසාර විමුක්තියට තව පාපයක් කියන. ඒ පාපයේ තියෙන හින්දා අපේ මේ වෙලාවේ සියලු පව් දුරු වෙලා යනවා. එහෙනම් සියලු පව් දුරු වෙනවා කියන්නේ ඔන්න ඔය අපිට නොතේරෙන දැනට මේ බණහන කොට යෙදිච්ච පාපය හඳුනගන්නේ. ආමිෂ පින්කම් කරනකොටත් එහෙනම් මේ පාපේ තියෙනවා. තේරුණානේ? නමුත් ආමිෂ පින්කම් කරනකොට වෙන්න පුළුවන් මේ බණහන කොට වෙන්න පුළුවන් පස්පව් නෑල අපි ළඟ. දැන් ඉතුරු වෙලා තියෙන පාපේ මොකක්ද? පාපය කියන්නේ කින්වතුනේ සංසාර විමුක්තියේ පාපය කියන්නේ සංසාරයේ හදන එක. තේරුණානේ? දැන් සංසාර විමුක්තිය කියන එක කුසලයක් නම. වටිනා දෙයක් නම. සංසාරයේ හදන එක මොකද්ද? පාපය. එහෙම ධර්මයේ කියනවා. නැත්නම් මේ බුද්ධ දේශනාවට අපිට අනුගත වෙන්න බෑ. අපේ කණ්ඩායම් ක්‍රමයකට යන්න ඕනේ. ඒකෙන් හැදෙන සංකාරය. එහෙනම් මෙතන සියලු පවහා කරනවා කියලා බුදුරයන් වහන්සේලාගේ ධර්මයේ විතර වෙන්නේ පැහැදිලි කරන්නේ කාම ලෝකයේ සංසාරයේ හදන්නේ නැති මානසික තත්ත්වයක් උදා කරගෙන. එහෙනම් දැන් මේ වින්වතුන්ට උදා කරගෙන තියෙන්නේ මේ බණහන ගමන් මොන වගේ තත්ත්වයක්ද? කාම ලෝකයේම සංසාරයක් හදන්නේ නැති තත්ත්වේ නෙමෙයි උදා කරගෙන තියෙන්නේ. දැන් මේ බණ අහන ගමන් උදා කරගෙන තියෙන්නේ එක ගුණය. සතරාපායේ සංසාරයක් හදන්න නැති ගුණය. දැන් සතරාපාය සංසාරේ කාම ලෝකයේ ඉතුරු කාම සුගතිය සංසාර. එහෙනම් දැන් මේ හදන්නේ අපි බණ අහහ මොකක්ද? කාම සුගති සංසාරය. එහෙමනම් යමේ පින්කම් කරලා හදන්නේ මොකක්ද? සතර අපායේ සංසාරයක් නෙමෙයි කාම සුගති සංසාරය. දැන් එහෙනම් බුදුහාමුදුරුවෝ අපිට උපදෙස් දෙනවා සංසාර විමුක්තියට යන්න ඕන නම් නිවන් දකින්න ඕන නම් ශ්‍රාවකයෙකුට මුලින්ම ඉගෙන ගන්න. කාම ලෝකයේ සංසාරය හදන්න නැති විදිය. කාම ලෝකයේ සංසාරය හදන්න නැති විදිය නම් මෙන්න මේ ගුණය තියෙන්න ඕන. සබ්බ පාපස්ස අකරණං ගුණය කියනකොට කාම ලෝකේ සංසාරයක් හදන්නේ. තේරුණා නේද? දැන් මේක දන්නේ නැති බෞද්ධයෙකුට, ශ්‍රාවකයෙකුට නිවන් දකින්න බෑ. දැක්කොත් දකින්නේ බුදුහාමුදුරුවෝ කියන නිවන නෙවෙයි, ඒ ශ්‍රාවකයා හදාගත්තේ බොරු. එන්න ඒ කණ්ඩායම හදාගත්තේ බොරු. මේ දේශනාව වෙනස් වෙන්නේ නැහැ ලෝකෙ. එහෙනම් අපි දක්ෂ වෙන්නේ බුදුහාමුදුරන්ගේ කමඨානට අනුව මුලින්ම ඉගෙන ගන්න ඕනේ ශ්‍රාවකේ කාම ලෝකයේ සංසාරය හදන්න නැති මොහොතකට තමන්ගේ ජීවිතයේ තමන් කැමති ඕන වෙලාවකට පත් වෙන්න තරම් ශක්තිමත් වෙන්න ඕනේ. වර්තමානයේ අපි ශක්තිමත් වෙලා තියෙන තමන් කැමති වෙලාවට සාදු කියන්න ශක්තිමත් වෙලා තියෙනවා. ඕක වැඩක් නෑ. සාදු කියන කොටක් කාම ලෝකේ සංසාරය. තේරුණානේ? සාදු කියන්න අත ඉස්සෙන කොටක් කාමලෝකීය සංකාරයක් ඇති. වෙන මොනවා හරි කරන්න ගියා කාමලෝකීය සංකාරයක් ඇති. පංචශීල රැකගෙන හිටියා කාමලෝකීය සංකාරයක් ඇති. කාම දුගතිය හැදෙන්නේ. දැන් ඔන්න ඔය දේෙන් අහක් වෙලා බුදුහාමුදුරෝ උගන්වනවා අපිට හැකි තරම් දුරට ශ්‍රාවකයා පුරුදු වෙන්න කාම ලෝකයේ සංසාරය හදන්න තියෙනවා. එහෙම පුරුදු වෙන්න කියලා කොහොම හරි කරන්න කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. තේරුණානේ? බුද්ධ ඥානෙ එහෙම එකක් නෙමෙයි. දැන් කාටවත් කියන්නේ නැහැ උඹලා කොහෙන් හරි ඉගෙනගෙන ඇවිදින්න. මෙන්න මේ දේ ඉගෙනගෙන ඉන්න. කාම ලෝකේ සංසාරයක් හදන්න නැති தත්ත්වයට පත් වෙලා නැත්නම් සබ්බවාපස්ස අකරණං ගුණේ කාගෙන් හරි ඉගෙනගෙන ඉන්න මල් ළඟට. එතකොට නිවන කියා දෙන්නම් කියන්නේ. බුදුහාමුදුරුවන්ගේ දේශනා එහෙම නැහැ. අපේ ගෞතම බුදුහාමුදුරුව අපිට ත්‍රිපිටකය පුරා අපිට ඉතුරු වෙලා තියෙනවා ඉතුරු කරලා තියෙනවා දේශනාවලදී මේ කාම ලෝකයේ සංසාරයේ හදන්න නැති අවස්ථාවකටපත් වෙන්න පුළුවන් ක්‍රමවේද සමත භාවනාවෙන්ම හදලා මේවට කියනවා සමත කමතක් එහෙනම් දැන් මේ පින්වතුන් දන්නවා මේ සබ්බවාපාසා කරනන් ගුණය ලබා ගන්න මෙච්චරකනොත් ලබා ගන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් මේක මොකද්ද කියලා දන්නේ වටිනවා. එහෙනම් සම්බමාපස්ස අකරණං ගුණේ ලැබෙන්නේ අපිට භාවනාවකින් පමණයි. තේරුණාද? මේක වෙනස් වෙන්නේ නැහැ කොහේවත්. කිසිම ආමිෂ පින්කමකින් අටමහා කුසලයකින්වත් සීලයකින්වත් අදි සීලයකින්වත් සබ්බ වාපස් අකරණං ගුණේ කාටවත් ගන්න බෑ. සීලය උදව් වෙනවා මේක ගන්න. දැන් පංචශීලයේ ඉන්න කෙනෙකුට හැකියාව තියෙනවා පහසුවෙන් සබ්බපාපස්සා කරණං ගුණයට යන්න. ඒ කියන්නේ කාම ලෝකේ සංසාරේ හදන තත්ත්වයෙන් ඉවත් වෙන්න. ඊට වැඩි අදි සීලයක ඉන්න කෙනාට ඊට වැඩි පහසුයි. නමුත් සීල් රැක්කා කියලා සබ්බපාපස්සා කරණං ගුණය ලැබෙන්නේ. එතන නේද? මේකත් හඳුනා ගන්න. නැත්නම් වැරදි මත ඇවිදින් මේ බුදුහාමුදුරගේ කමඨහනට හැර එක එක කෙනා හදාගත්තේ කමඨහන් වල යෙදিলা මේ නිවන් දකින්නවා කියලා එක එක ඒවා කරනවා. ඒව එහෙම කරා කියලා බුදුහාමුදුරුව අවබෝධ කරගත්තේ නිවන ශ්‍රාවකයාට අවබෝධ වෙන්නේ. දැන් එහෙනම් අපි බලන්න ඕනේ දෙවනුව මේ සබ්බමාපස් අකරණං ගුණය ඇත්තටම අපිට ලබා ගන්න පුළුවන් ක්‍රමවේද ඒ මේ සබවවාස කරනන් ගුණේ නිවසේදී ලබා ගන්න පුළුවන්ද අපිට බැරිද? බැරි නම් බුදුහාමුදුරෝ මගේ ශ්‍රාවකයෝ ගිහියෝ කියලා දේශනා කරන්නේ. තේරුණානේ? දැන් බුදුහාමුදුරගේ ශ්‍රාවකයෝ උන්වහන්සේ දේශනා කරනවා හතර වණක් පිළිසාර. බික්කු බික්කුණී උපාසක උපාසිකා. දැන් ගෙදෙද්දී මේ දේ බැරි නම් සබ්බවාපස්ස කරණං ගුණය පුරුදු කරන්න විහි ශ්‍රාවකයෝ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ වෙන්නේ තේරුණානේ එහෙනම් දැන් මේ පින්වතුන් නිවෙස් වල ඉඳලා මේ බණ අහන්නේ මහාන වෙච්ච අය නෙවෙයි බොරුවට වෙන මත හදන්න බෑ එහෙම හැදුවම තමන් නොදැනුවත්ම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක භාගයෙන් ගිලිනවා. එහෙනම් මේ පින්වත හොයාගන්න ඕනේ මගේ ගෙදර ඉඳලා මං කොහොමද සබ්බපාපස්සා කරනන් ගුණේට යන්නේ? නැතුව අල්ලපු ගෙදර හෝ වෙන භාවනා මධ්‍යස්ථානික ගිහිල්ලා මේකට යන විදිහ ඉගෙන ගත්තා කියලා වැඩක් නෑ. තේරුණානේ? දැන් අපි ඉගෙන ගන්න එහෙම නෙවෙයි දිව්‍ය ලෝකෙදී කොහොමද සබ්බ වාවස්සා කරණන් ගුණී ලබන්නේ. ඒක බුදුහාමුදුරන් කරන්නේ අපහාසය. තේරුණානේ? දැන් පන්සලේදී කොහොමද අපි සබ්බ වාවස්සා කරණන් ගුණීට යන්නේ. ඒකත් අපහාසය. දැන් ඉගෙන ගන්න ඕනේ දේ මොකක්ද? තමන්ගේ ගෙදෙද්දී සබ්බවාපස්සා කරනන් ගුණයට යන්නේ කොහොමද? එහෙම නැතුව ගිහි වෙන තැනකදී මේකට යනවා කියන්නේ එයාගේ බුදුහාමරණ ශ්‍රාවකෙක් වෙන්නේ. එන්නනේ එහෙනම් හැකිතරම් දුරට අපි පුරුදු වෙන්න ඕනේ අපි ඉගෙන ගන්න ඕනේ දැනුවත් වෙන්න ඕනේ අපේ ජීවිත කාලයේදී අපේ ජීවිත රටාවේදී සාමාන්‍ය ගෘහස්ත ජීවිතයේදී සබ්බපාපස්සා කරනන් ගුණයට යන්නේ කොහොමද ඒකට යන්න එකපාරට ගෙදෙද්දි බැරි වුණාට කමන්නේ. එයා එහෙමනම් ඒ සඳහා බුදුහාමුදුරෝ දීලා තියෙන උපදේශ මාලාව. ගිහියට දෙනවා මෙන්න මේ උපදේශ මාලාව මේක පිළිපදින්න ඕනේ. නැත්නම් ගිහි කෙනෙකුට මේ සබ්බපාපස් අකරණං ගුණය Tamanට ඕන වෙලාවක ගන්න බෑ. මේ පැවිදි ආයත දීපුවා නෙවෙයි. මෙන්න මේ සුදුසු කන් දෙක සීලයෙන් සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ ගිහියා. ගිහි පින්වතා දෛනික ජීවිතයේදී පැටි රක්ෂාදී කරලා දූ දරුව පෝෂණය කරන ගිහි පින්වතා ඒ කටයුතු සියල්ලම පන්සිල් රකිමින් කරන්න ඕනේ. කොන්න පළවෙනි කිව්වා. පන්සිල් රැක්කා කියලා සබ්බපවස්සා කරනන් ගුණයට යන්නේ නැහැ කියලා මම කිව්වනේ. නමුත් ගිහි ගිහි පින්වතාට කියන්නේ බුදුහාමුදුරුවෝ ජීවත් වෙන ගමන් පන්සිල් රකින්න. ඒකෙන් විතරක් හැබැයි සම්පූර්ණ වෙන්නේ මේ කාර්යය. තව උපදේශක් බුදුහාමුදුරු දෙන්නේ. ගිහිපින්වතා දෛනිකව නිවසේදී කටයුතු කරනකොට සමාජයේ කටයුතු කරන ගමන් පංචිල් රැකීම අත්‍යවශ්‍යයි. ඊළඟට පොයට අටසිල් සමාදන් වෙන්න. ඔන්න ඔය දෙක විතරයි සීලයේ බුදුහාමුදුරෝ බලාපොරොත්තු වෙන්නේ කියන්නේ. තේරුණා නේද? මොකද ගිහි කටයුතුත් එක්ක රකින්න පුළුවන් සිල් වර්ග දෙක ඕක. පංචශීලයේ තියෙන්න ඕනේ පොයට අටසිල් සමාදන් වෙන්න පුරුදු වෙන්න. නැත්නම් දැන් එවැනි මේ දෙක කරා කියලා සබ්බවාපසා කරනන් ගුණේ ඉන්නේ. ඊළඟට අටසිල් සමාදන් වෙච්ච දවසක ලේසි සබ්බවාපසා කරනන් ගුණේ ගන්න. එහෙනම් පොයට මුලින්ම මේ බින්වතුන් අටසිල් සමාදන් වෙලා ඒකට සුදුසු පන්සලකට ගිහිල්ලා සුදුසු විවේක තැනකට ගිහිල්ලා තමන්ගේ ගෙදර ඉඳලා වාටසිල් සමාදන් වීම නෙවෙයි බුදුහාමුදුරන්ගේ උපදේශය. ඒ ගෙදරින් පිට වෙලා කැඩිතරන් දුරට අටසිල් සමාදන් එතකොට මේ සබ්බපවස්සා කරණාංගුණේ පුරුදු කරගන්න ලේසි. එහෙම පුරුදු වෙච්ච කෙනා මං මං උගන්වන්න දෙයක් නෑ. මෙච්චර කල් ඔයගොල්ලෝ ඉගෙන ගත්ත මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන්, බුදුගුණ භාවනාව වෙන්න පුළුවන්, අසුභ භාවනාව වෙන්න පුළුවන්. වෙනත් ඕනෑම භාවනාවක්. දෙවියන්ගේ ಗುಣ තියෙන දේවතානුස්සති භාවනාව අවුරු හරි කරා නම් දැන් බෞද්ධ නැති අබෞද්ධ මිනිස්සු ගොඩක් කරන භාවනාවක් ඒක. ඒකත් ඒ අය සිල් සමාදන් සංකල්ප. ඒ එවැනි මිනිසුන්ට එහෙම පුළුවන් කිසිම ප්‍රශ්නයක් නෑ බුදුහාමුදුරෝ දේශනා කරනවා තමන් අදහන දෙවියන් ಗುಣ සිහි කරන්න එන්නේ සම්භාවනාව. දේවතානුස්සති තේරුණා නේද? මේ පින්වතුන්ට ඕන නම් බුදුහාඳුරාගේ ගුණ සිහි කරන්න පුළුවන්. ඒක මොකද්ද? බුද්ධානුස්සතිය. තව කෙනෙකුට පුළුවන් ධර්මයේ ගුණ සිහි කරන්න. ඒක ධම්මානුස්සතිය. මෙන්න මේ විදිහට සමත භාවනා ඕන එකක් දැනට දන්නවා නම් එයා ඉගෙන ගන්න ඕනේ දැනගන්න ඕනේ මම එහෙනම් දන්නවා දැන් සබ්බපාපස්සා කරනන් ගුණේ ගන්න. කරන්න තියෙන්නේ ඒ කරගෙන පුරුදු කරපු භාවනාව විනාඩි 5ක් කරනවා නම් ඒ විනාඩි 5 තුල තියෙන්නේ සබ්බපවස්සගතනම් ඉන්නේ. එහෙනම් භාවනාවක් කරන කාලය තුල හැදෙන සංසාරය ගැන ඔයගොල්ලන්ට නිගමනයකට එන්නේ. ඔන්න ඔබ තමයි මේ සංසාර විමුක්තියට මේ යන්නේ. භාවනාවක් කිරීම තුල කාමාවචර සංසාරයක් හදන්නේ නැති එකට තමයි පුරුදු වෙන්නේ. තේරුණානේ? දැන් මේ පින්වතුන් බණ අහනවා කියන්නේ සංසාරයක් හදනවා කාමාවත. වෙනස තියෙන්නේ මේ හදන සංසාරය කාම ලෝකයේ සංසාරයක්මයි. නමුත් සතර පායට අනුගත නැහැ. එහෙනම් බණ අහලා අපි හදන සංසාරය කාම සුගති සංසාරය. එහෙනම් සබ්බපාපස් අකරණං ගුණයෙන් ලැබෙන්නේ කාමාවචර සංසාරය නැති කරගෙන. ඒක කරන්න පුළුවන් ඔයගොල්ලන්ට ක්‍රමවේද 40. Taman දන්නේ ඕනෑම සමත භාවනාවක් යෙදෙද්දී විනාඩි 10 15 පුරුදු කවුරු හරි කෙනෙක් තමන්ගේ නිවසේ ඉන්න ගමන් මෛත්‍රී භාවනාව පැය භාගයක් වඩන නිවසේ. වෙලාවක් අරගෙන ගෙදර දොරේ කටයුතු හැබැයි තමන්ගේ යුතුයකම් ඉෂ්ට කරලා නිදහස් වෙලාවක් තෝරගන්න. දැන් නම් මේව වරිවට නිකන් ඇස් පියාගෙන ඉන්නවා විතරයි. ඒ කියන්නේ තමන්ගේ වගකීම මහක් කරලා තියෙනවා. උදාහරණයක් එදිනදා කටයුතු සම්පූර්ණ කරලා තියෙනවා. එහෙම සම්පූර්ණ කරලා තියෙන වෙලාවක මේ පින්වතුන් මෛත්‍රී භාවනාව කියන්නේ පැය භාගයක් වගේ. මේ පැය භාගය තුල එහෙනම් ඒ පින්වතාගේ සබ්බමාවස් අකරණංගුණය එක දවසක පැය භාගයක් දවසක දවසකට තියෙනවා පැය 24ක් එහෙනම් 23 හමාරා සබ්බමාවස් අකරණංගුණේ නේ ඔන්න මේ දෙක ඉස්සෙල්ලා වෙන් කරගන්න දැනගන්න කවුරු හරි කෙනෙක් අසුභ භාවනාව වඩනවා පැය භාගයක් දවසකට එතකොට මේ අසුභ භාවනාව වඩන පින්වතාගේ පැය 23 හමාරක් සබ්බපාපස්සා කරනන් ගුණේ නෑ මොන පින්කම කරා. තේරුණානේ? පැය භාගයක් තියෙනවා දවසකට සබ්බපාපස්සා කරනන් ගුණේ. ඔය වගේ මොනවා හරි භාවනාවක් පැය භාගයක් කරනවා නම් ඒ පින්වතා දැනගන්න ඕනේ බුදු සියලු බුදුරයන් වහන්සේලා දේශනා කරපු කමඨහනේ උන්වහන්සේලාගේ උපදේශ මං දවසෙන් පැය භාගයක් සම්පූර්ණ කරනවා අනිත් පැය 23මාර කරන්න. ඒකත් දැනගන්න. එහෙම වුණා කියලා මේක විසඳුමට එන්න බෑනේ නැත්නම්. දැන් මෙහෙම කාලයක් පුරුදු කරපුවාම කාමකයාට පුළුවන්කම තියෙනවා නැත්නම් අධ්‍යක්ීන් ලැබෙනවා Tamanta නිදහස තියෙන ඕනම වෙලාවක මේ ගුණේ ගන්න. දැන් උදාහරණයක් විදිහට දැන් මෙහෙම පුරුදු කරපු පින්වතෙක් ඉන්නවා නම් මේ බණ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා දැන්. ඒ ශ්‍රවණය කරනකොට මේකත් දැල්ලා ඕනනම් සබ්බවවස්සා කරනන් ගුණෙට ගියහයි. ආන්න එහෙම Tamanට මේක වශී කරගන්න ඕන. පත්‍යම් කරගන්න ඕන. තේරුණා නේද? ඒ කියන්නේ අපි වාහනයක යනවා. බස් එකක නැගලා කොහේ හරි ගමනක් යනවා. ඒ ගමනක් යනකොට ඉඳගෙන ඉන්න වෙලාවේ මේ ගුණේ ගන්න පුළුවන්. ආන්න එහෙම හදාගත්තම ඔන්න බුදුහාමුදුරුවෝ කියන පළවෙනි ගුණය තියෙනවා. මොකද්ද? සබ්බ පාපස්ස අකරණං ගුණය මෙයාට හොඳටම තියෙනවා. මේක ලැබෙන්නේ දන් දීලා නෙමෙයි. වෙන ආමිෂ පින්කම් කරලා නෙමෙයි. මේක ලැබෙන්නේ භාවනාවකින් පමණයි. තේරුණා නේද? වෙන ක්‍රමයකින් මේක ලබා ගන්න බෑ. ඊළඟට මේ භාවනා ක්‍රම බුදුහාමුදුරෝ දීලා තියෙන වර්ග දෙකක්. එකක් සමත භාවනා මම ඒවා කිව්වා සමත භාවනා 40ක් අපේ බුදුහාමුදුරුව අපිට දීලා තියෙනවා. ඔය 40ම කරන්න ඕනේ එකක් කරපොයි. අරකයි මේකයි කියලා එහෙම ගොඩක් ඕනේ. ඒවා අපි නොදන්න ගමට කරන විකාර. දැන් දන්නේ එක එක දේ කරන්න. එහෙම නැත්නම් විපස්සනා භාවනා කියලා જાතියක් තියෙනවා. ඒවා බුදුහාමුදුරුව විතරක් හොයාගත්ත භාවනා. දැන් සමත භාවනාවලින් සංසාර විමුක්තියක් ලැබෙන්නේ. සමත භාවනාව වලින් කාම ලෝකයේ සංසාරයේ විමුක්තිය ලැබෙනවා. දැන් සමත භාවනාවෙන් ලැබෙන විමුක්තිය මොකද්ද? දැන් අපිට නම් කාම ලෝකයෙන් විමුක්තිය නෑ. නමුත් මේ ජීවිතය අපි දැලුවොත් අපි සතර අපායෙන් විමුක්ත වෙලා දැන් ඉන්නේ. දැන් මරණට පස්සේ ඒ ඒක ස්ථිර වෙනවා කියලා එක නියමයක් නෑ. දැන් මේ ජීවත් වෙන්නේ නම් අපි සතර අපායෙන් විමුක්තියටපත් වෙනවා. මිනිස්සෙක් වෙනවා. දැන් ওই විදිහටම මුළු කාම ලෝකයෙන්ම විමුක්තියටපත් වෙන්නත් ක්‍රම තියෙනවා මේ සංසාරේ. ඒ කියන්නේ සතර අපායනුත් අහක් වෙලා, manussත්වෙනුත් අහක් වෙලා, දේවත්වෙනුත් අහක් වෙන ක්‍රමයක් තියෙනවා. ආන්නේ ක්‍රමය ලැබෙන්නේ සමත භාවනාවයි. නමුත් මුළු සංසාරයේම අහක් වෙලා නේ. ලෝකය කොටස් තුනකට බෙදෙනවා. තුන් ලෝකය කියනවා. කාම ලෝකය, රූප ලෝකය හා අරූප ලෝකය. එතකොට කාම ලෝකය තව දෙකකට බෙදෙනවා. කාම ලෝකය දෙකට බෙදන්නේ කාම සුගතිය හා කාම දුගතිය. කාම දුගතිය කියන්නේ සතර අපාය. කාම සුගතිය කියන්නේ අපි ඉන්නේ මනුස්ස ලෝකේ අපි වගේ අයයි දෙවියෝ. දැන් කාම දුගතියෙන් විමුක්තිය ලැබෙනවා පන්සිල් රැක්කොම් මිනිස්සයා. දැන් පන්සිල් රකින්න පුළුවන් මිනිස්සයාටනේ. දෙවියෝ අමාරුවෙන් පන්සිල් රකින්න ඕනේ. දෙවියන්ට පන්සිල් කැඩෙන දෙවියෙක් නෑ. ඒකයි. නමුත් මිනිස්සයා උපදින්නම පන්සිල් කඩන්න උපත්ති මේ මේ ඥාන ශක්තියක් අරගෙන. ඒකින්ද ඔයගොල්ලෝ හිතියට මම පන්සිල් රකින්නවා කියලා හිතුවාට ඕන වෙලාවක ඔයගොල්ලන්ට පන්සිල් කැඩෙන්න පුළුවන්. ඒක නිසාවෙන් අපිට උරුමයක් හිමිකමක් තියනවා ඕනම මොහොතක පන්සිල් ගන්න. මේ manussත්වයේ තියෙන ගුණය. මානව හිමිකම. පන්සිල් කැදී. එතෙන්මනේ මේ මානව හිමිකමෙන් අපිට බේරෙන්න බෑ. ඒකෙන් අහක් වෙන්න නම් ඔයගොල්ලෝ බුදුහාමුදුරුවෝ නැත්නම් ආධ්‍යාත්මික ගුරුවරු කියන ඒ බසට සමන් දීලා ධර්මයේ පිළි අරගෙන පන්තිල් රකින්ලා ජීවත් වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ ටිකක් දුරට කාම දුගතියෙන් විමුක්තිය ලබන. දැන් මේ ජීවිතේ එහෙම ලබලා තමයි අද ඉපදිලා ඉන්නේ. කියනවා නේද? ඊළඟට කාම සුගතිය ස්ථාවර කර හැකි ආමිත පින්කම්. ඒකට පන්තිල් රැකගෙන දානාදී පින්කම් කරොත් මොකද කියන්නේ? මොකද වෙන්නේ? මනුස්සත්වයේ හා දේවත්වයේ ආඩ්‍ය බවට හැරෙනවා. නිකම්ම නිකම් මිනිසෙක් නෙවෙයි යමක් තමක් තියෙන හැකියාවක් තියෙන ඥාන ශක්තියක් තියෙන මිනිසෙක් බවට හැරෙනවා. ඒකින් දා දානං සග්ගස්ස සෝපානං කියලා බුදුහාමුදුරු දේශනා කළා. දානය ස්වර්ගයට ඉනිමගයි. හැබැයි දානය බ්‍රහ්ම ලෝකෙට ඉනිමග වෙන්නේ නැහැ. නිවන් දකින්න එකට ඉනිමග කියන්නේ. හොඳට මතක තියාගන්න. බුදුහාමුදුරු දේශනා කරන්නේ දානං සග්ගස්ස සෝපාන. නමුත් ලංකාවේ ඉන්න වර්තමාන බෞද්ධය හිතාගෙන ඉන්නේ දානේ ඉනිමග වෙන්නේ නිවනට. එහෙම එකක් නෙවෙයි. ඒ හින්දා වෙලක් ආයේ දන් දීලා නිවන් දකින්න බොරු ධර්මයක් හදලා. තේරෙනවද? දන් දීලා විතරක් නිවන් දකින්න බෑ. දන් දීලා ලැබෙන නිවන ආම දුගතිය. තේරුණාද? සංසාර විමුක්තිය නෙවෙයි. ඒ ඥානං සග්ගස්ස රෝමාන. බුද්ධ දේශනාව ඒකනේදී. දැන් එහෙමනම් තව දුරටත් සමත භාවනා කරොත් පුළුවන් කාම ලෝකයෙන්ම නිවන් දකින්න. විමුක්තියටපත් වෙන්න. දැන් මෛත්‍රී භාවනා හොඳට කරලා ඒකෙන්ම මැරුණොත් උපදින්නේ කාම ලෝකේ නෙවෙයි. හැබැයි අවගුණ කරන විදිහට මෛත්‍රී භාවනාව කරනවා මරුණාට හරියන්නේ නැහැ. ඒක කරන්නේ දැනගෙන නෙමෙයි. මේ මෛත්‍රියේ වැඩෙන විදිහටත් නෙමෙයි. ඒ හින්දා අඩුපාඩු. දැන් කොහොම හරි සමත භාවනාවකින් එහෙනම් කරන්නේ කටයුත්ත මොකද්ද? ආම ලෝකයේ ඉක්මෝනවා විමුක්තියටපත් වෙනවා. ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? රූප හෝ අරූප ලෝකය. තේරුණා නේද? එහෙනම් සමත භාවනාවේ සමහර සමත භාවනාව වලින් පුළුවන් රූපාවචර මානසික தත්ත්වයට යන්න. මේක කාම ලෝකේ ඉක්මනවා. තව සමහර භාවනා වලින් පුළුවන් රූපාවචර හා අරූපාවචර කියන ස්ථාන දෙකකටම මානසික தත්ත්ව දෙකටම ලබා ගන්න. ඒකත් සමත භාවනාව. ඒකත් කාම ලෝකේ ඉක්මනවා. මේ දෙකම ලැබෙන්නේ ඔයගොල්ලන්ට සබ්බ පාපස්සා කරණං ගුණය දියුණු වේ. එහෙනම් සමත භාවනාවෙන් ලැබෙන ගුණයයි සබ්බ පාපස්ස අකර. දැන් මේ ගුණය දියුණු කරොත් කවුරුහරි. අපි හිතමු ඔයගොල්ලෝ පැය භාගෙ ගානේ දියුණු කරගෙන යනවා දැන් පුරුදු කරගෙන යනවා Taman දන්නේ භාවනාව. ඊට කලින් මම කියාගෙන ආවේ මේ භාවනාව වල තියෙනවා විපස්සනා භාවනාව කියලා කියන්නේ. මේ බුදුහාමුදුර හොයාගත්ත භාවනාවේ විපස්සනා භාවනාව. විපස්සනා භාවනාවක් උනත් පුරුදු කරන්න පුළුවන්. ඒත් මේ සබ්බවාපස්සකරණං ගුණය මුලින්ම ලැබෙනවා විපස්සනා භාවනාව. දෙවනුව කුසලස උපසම්පදා ගුණය ලැබෙනවා. තුන්වෙනුව සචිත්ත පරියෝධපණං ගුණය ලැබෙනවා. දැන් එහෙනම් විපස්සනා භාවනාවෙන් තියෙන සුවිශේෂී ගුණය තමයි සංසාරේ ඉක්මවන්න පුළුවන්. එහෙනම් සමත භාවනාවෙන් තියෙන ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? ඔව් කාම ලෝක සංසාරයෙන් ඉක්මවන්න පුළුවන්. සංසාර විමුක්තිය ලැබෙන්නේ. කොච්චර සමත භාවනා කරත් ලැබෙන ඵලය තවත් සංසාරයක්. හැබැයි අපි ඉන්න කාම සංසාරේ නෙවෙයි. කාම ලෝකේ සංසාරේ නෙවෙයි. රූපාවචර හෝ අරූපාවචර. ඒකත් මේ භාවනාව දියුණු තත්ත්වයට පත් කරගන්න. සම්භවවාස අපරණං ගුණය ලබා ගන්න ඕනේ. ඊගාට ඊගාව ගුණයක් ලබා ගන්න. දැන් අපි බලමු මේ ගාථාවේ දෙවෙනි උපදේශ. ඒකත් දැනගෙනම ඉදිරි කාරණා ටික සාකච්ඡා කරන්න අවශ්‍යයි. දැන් දෙවෙනි උපදේශයේ තියෙන්නේ කුසලස් උපසම්පදා. මේ සිංහල තේරුම ගත්තොත් අපි දන්නේ තේරුම ගත්තොත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කුසල් වඩන්න කියලා. හැබැයි මේ කුසල් වඩන්න කියන අර්ථය හරි. ඒකින්ද අපි බෞද්ධයෝ නිවන් දකින්න කුසල් කරනවා. අපි දන්නේ කුසල් වැඩියෙන් කරනවා. නමුත් බුදුහාමුදුරුවෝ නිවන් දකින්න දෙන්නේ එක නෙවෙයි. ඇයි අපිට මෙහෙම වැරද්දක් වුනේ? දැන් මම ඒක ඔයගොල්ලන්ටම විසඳ ගන්න මේ ශ්‍රාවකයන්ට විසඳ ගන්න පුළුවන් වෙන්න කාරණයක්. දැන් සබ්බපාපස්ස අකරණං ගුණය ලැබෙන්නේ අපි දන්න කුසල් කරන වෙලාවකද සිල් රකින්න වෙලාවකද වෙන පින්කමක් කරන වෙලාවකද දැන් අපි මෙච්චර කල් මේ දේශනා දෙකෙන් පැහැදිලි කරපු සබ්බපාපස් අකරණං ගුණය ලැබෙන්නේ පින්කම් කරන වෙලාවකද සිල් රකින්න වෙලාවකද හ්ම් ඔය දෙකේම නෙවෙයි මොන වෙලාවෙද අයන සබ්බපාපස්ස අකරණං ගුණයේ තියෙන වෙලාවකද කුසලස් උපසම්පදා වෙන්නේ නැති වෙලාවක. එහෙනම් දැන් අපි දන්නේ හිං කිරලා දැන් මේ ગાතා අපි තෝරගන්නේ කොහොමද? අපි තෝරනවා විතරන්නේ වැඩ කරන්නේ කොහොමද? සියලු බුදුවරයන් වහන්සේලා දේශනා කරනවා කියලා කුසල් වැඩියෙන් කරපුවා නිවන් දකින්න. ඒ කුසලස් උපසම්පදා. ඒ කියලා කුසල් කර කර රට පුරා අපි ඇවිදිනවා. නේද? මෙච්චර කල් කරෙත් ඕකනේ. දැන් ඕකම බුදුහාමුදුරන්ට අපහසු. කුසල් කිරීම නෙමෙයි අපහසු. පින්කම් කර කර ඇවිද්දේක නෙමෙයි අපහසු. මොකද පින්කමේ වටිනාකමක් තියා දුන්නේ බුදුහාමුදුරුවෝ. අපහසේ මොකක්ද? පින් කරලා නිවන් දකින්න පුළුවන් කියලා බොරු මතයක් සමාජයේ හදපු. මේක බුදුහාමුදුරුවන්ට අපහාසයි. මෙහෙම බුදුහාමුදුරුවෝ දේශනාවක් කරලා නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ නිවන් දකින ඒකායන මාර්ගයේ තියෙන්නේ ශ්‍රාවකයේ මුලින් ලබා ගන්න සබ්බ පාපස්ස අකරණං ගුණය. දැන් ඒක ලැබෙන්නේ කොහොමද කියලා කියා දුන්නා. භාවනාවක් වැඩි. එහෙනම් කුසලස් උපසම්පදා වෙන්නේ ඒ ගුණයේ පිහිටපු වෙලාවක ලැබෙන අතුරුඵලයක්. ඒ ගුණය නැති කරගෙන කරන කුසල වින්කම් කරන වෙලාවක ලැබෙන එක නෙවෙයි. එහෙනම් භාවනාවකින් ලැබෙන ප්‍රතිඵලයක් තමයි කුසලස් උපසම්පදා. තේරුණානේ? කුසලස් උපසම්පදා කියන්නේ එහෙමනම් නිවන් දකින්න ඕනේ කුසලතාවය ඇති කරගන්න. ඒකට මුල විරුවේ කොහෙන්ද? භාවනාවක් ආරම්භ කරනවා. දැන් මෛත්‍රී භාවනාව කරන්න පුරුදු වුණා කියන්නකො මේ පින්වතුන් නිවසේදී සහභාගී ගන්න ඕන්න පළවෙනි ගුණයට ඒ භාවනා කරන වෙලාවේ ඉන්න. දැන් කුසලස් උපසම්පදා වෙන්නේ භාවනා පැය භාගයක් දවසට කරන කරනවා නම් මේ පින්වතුන් පැය 23මාරා මෛත්‍රී භාවනාව කරන්නේ නැති කාලේ. දැන් කුසලස උපසම්පදා ගුණය ලැබෙන්නේ අර මෛත්‍රී භාවනාව කරන පැය භාගයේ තුලද සත්‍නාර පැය 23 මාර තුලද භාවනාව නොකරන. පැය භාගයේ තුලද තමයි ලැබෙනවා නම් ලැබෙන්නේ. තේරුණානේ? එතකොට මෛත්‍රී භාවනාව කරන කාලේ පැය භාගය තුල ඔයගොල්ලන්ට අටමහා කුසල් කර හැකිද? එහෙනම් බොරු හැදුවේ මොකටද? තේරුණානේ? නිවන් දකින්න කියලා ඔය රට පුරා මොකටද නිකන් කරන්නේ? නොදන්නවත්කම ඉන්නේ. ඒකට ගියාම එක එක්කෙනා කියවන්නේ ඇයි මම මෙච්චර පින් කරලා තියෙනවා මෙච්චර කටින දීලා තියෙනවා. ඔය කටින අනික කරපු කටින පින්කම කරපු එක්කෙනා කියන්නේ කොහොමද? නිවන් දකින්න එක කටිනයක් හරි පූජා කරන්නේ. අනුන්ට බොරු ගන්නෑ. ධර්මයේ විකෘති කරනවා. තේරෙනවා ඔය කාපිය අපිට වැඩි. ධර්මයේ විකෘති කිරීමේ කාපිය හැමෝටම වැඩිලා තියෙනවා. ඇයි මේ බොරු කරනවා විතරක් නෙවෙයි අනුන්ට බොරු ගන්න. ළමයින්ට බොරු ගන්නවා. නිවන් දකින්න ක්‍රම කියලා ආයතාකනම කියා දෙන. අනුගමනය කරනවා. මෙහෙවනවා, වියදම් කරනවා, ප්‍රචාරය දෙනවා. තේරුණාද? මේ ඔක්කොම මොනවා? බුදුහාමුදුරන්ට විරුද්ධයි. තමන්ගේ නිවනට වලකපන්නේ. තේරුණාද? එහෙනම් මෙතන ඉගෙන ගන්න ඕනේ පින්කම් කරන්න දේශනා කරේ බුදුහාමුදුරුවෝ. ඒක ඒ කරපු එක වටින්නේ නැතුව නෙමෙයි. මම නැවත මතක් කරනවා පින් කිරීම නරක නෙවෙයි මේ කියන්නේ. පින් කරලා විතරක් නිවන් දකින්න පුළුවන් කියලා බොරුව හදපේ නෑ වැඩ. තේරුණා නේද? ඔයගොල්ලෝ පින් කරේ තරමට තමයි සබ්බපාපස්සා කරනන් ගුණේ ගන්න පුළුවන්. ආන්න එහෙම ධර්මයේ සකස ගන්න. එතකොට ප්‍රශ්නේ තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරලා දෙනවා පින් වැඩියෙන් කරපු කෙනාට බුදුහාමුදුරුවෝ දෙන උපදේශක ලං වෙන්න ලේසි කරනවා නේද? දැන් නම් මේක කොච්චර භාවනා කරා වයසට යනවා විතරයි. එහෙනම් දැන් නම් යෝගීව රස්තියාදු ගන්නවා විතරයි. එහෙනම් කරපු විනේ වටිනාකම තේරුම් ගන්න. විනේ නෙවෙයි මේ සංසාර විමුක්තිය ලැබෙන්නේ කියලා තේරුම් ගන්න. එහෙනම් නේද? කොච්චරයි අපිට තේරුම් ගන්න. තේරුම් අරගෙන එනම් කුසලස උපසම්පදා කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ නිවන් දකින්න සුදුසු කුසලතාවය ඇති කරගන්න. මොකද්ද කුසලතාවය? කොහොමද ඒක ලැබෙන්නේ? අර සබ්බපාපස්ස අකරණං ගුණය ප්‍රකට වීමෙන් දියුණු වීමෙන්. එහෙනම් සබ්බපාපස්ස අකරණං ගුණය ලැබුණේ කොහොමද? භාවනාවකින්. එහෙනම් කුසලස් උපසම්පදා කියන්නේ නිවන වහන නීවරණ යටපත් වෙන මොහොතයි. තේරුණානේ? එහෙනම් නීවරණ යටපත් කරගන්න අර කරන භාවනාව. ඔන්න දෙවෙනි ගුණය. විනාඩියක් දෙකක් භාවනාව පුරුදු වුණා කියලා නීවරණ යටපත් වෙන්නේ නැහැ. කුසල සුප සම්පදා වෙන්නේ. ඒකෙන් දෛනිකව පුරුදු කරන්නේ. ගන්න එක පුරුදු කරන්නේ. මේක නිවන් මාර්ගයමයි හරක් නිදහස් කිරීම නෙවෙයි නිවන් මාර්ගය කියලා තේරුම් ගන්න. තේරුණානේ? අටමහා කුසල් කිරීම නෙවෙයි නිවන් දකින්න ක්‍රමය කියලා තේරුම් ගන්න. අටමහා කුසල් වල උදව්ව අපිට නිවන් දකින්න තියෙනවා කියලා තේරුම් ගන්න. තේරුණා නේද? එතකොට අපිට දෙකක් කරන්න ඕනේ. මේ කියන සබ්බපාපස් ආකරණං ගුණේ අපිට නැත්නම් නැති වෙලාවේදී හැම ප්‍රවේශය අතරම ගන්න බෑ. නැති වෙලාවේදී කළ යුතු දේ මොකද්ද හොඳම දේ? නිවන් දකින්න. ප්‍රවේශය අතර බැරි නම් සබ්බපාපස් ආකරණං ගුණේ පවස්සන්න. ඔව්. එතකොට පවත්තන්න බැරි නම් එයිට වැඩිය සබ්බවාපස්ස අකන්නං ගුණය නැති තැන තියෙන හොඳම දේ පංචය පංචශීලයේ නැතිවීම. කියනවානේ දැන් පංචශීලයේ රකිමින් ඉඳලා සබ්බවාපස්ස අකන්නං ගුණයක් නැත්නම් තවත් කරන්න පුළුවන් තව හොඳම දේ තමයි අටමහා පුතා. එහෙමයි. එහෙනම් දැන් සබ්බමාපස්සා කරුණාං ගුණය පවත්ත ගන්න බැරි වෙලාවේදී විකල්පේ නේද ආමිත පින්කම්. ආන්න එහෙම ධර්මයේ නිවැරදි කරගන්න. නැතුව විකෘති ධර්මයේ හදන්න එපා ආමිත පින්කමෙන් නිවන් දකින්න. බැරි කමන කරන්න දීපේක ඔය ඔයගොල්ලෝ මෝස්තරයක් කරගෙන දීපේ. සබ්බවපස්සා කරණං ගුණේ පැය 24 ගන්න බෑ ඔයගොල්ලන්ට. මනුස්සයන්ට බෑ. ගිහියන්ට බෑ. මොකද ගිහියා කරන්නේ? පුළුවන් නම් විනාඩි 30ක් ගන්න දවසට අනිත් ඉහේ කුසල් කරා. ඒ අනිත් ඉහ නෙමෙයි ඉතුරු වෙන කාලේදී ඔව් පංචිල් රකින්න රකින්න ගමන් හැකිනම් තව මේක කොහොමද වෙන්නේ? මේ ගමන ලේසි වෙන්නේ සංසාර විමුක්තිය ලං වෙන්නේ. ඇති තරම් කුසල් කරා. ඒ හිතකන් කුසල් කරන්න ඕනේ මේ පින්වතුන්. අර දේ කරන්න බැරි නම්. තේරුණානේ? සබ්බමාපස් අකරණං ගුණේ ඉන්න පුළුවන් නම් ඕනම කුසලයක් නවත්තලා ඒක ඉන්න. තේරුණානේ? ආන්න ඒක තමයි බුදු සියලු බුදුරයන් වහන්සේගේ අනුකම්පාව. එහෙනම් දැන් අද දෙවෙනි දේශනාව අපි දැන් පද දෙකක් ගැන කෙටියෙන් දැනගන්නවා. සියලු බුදුරයන් වහන්සේලා උන්වහන්සේලා ආબોධ කරගත්තා වූ සංසාර මුක්තිය ලබා ගන්න උපදෙස් තුනක් දෙනවා. පළවෙනි උපදේශ සබ්බපාපස්සා කරණං ගුණේ ගන්න ඕනේ ශ්‍රාවකය. ඒක දිනු කරලා ලබා ගන්න ඕනේ ගුණයක් තමයි කුසල සූපසම්පදා අද පැහැදිලි කරලා දුන්නා. අටමහා කුසල් කිරීම නෙවෙයි මේ කුසල සූපසම්පදා ලැබෙන ක්‍රමය. මේ කරන භාවනාවෙන් පංච නීවරණ යටපත් වෙනකම් මේ භාවනාව දිනු කරගන්න. ආන්න එක තමයි කුසලස්ස උපසම්පදා කියන ගුණය ලැබෙන ක්‍රම. දැන් එන්නේ හැම ඒ ගුණයට ආවොත් මේ පින්වතුන්ගේ මනස ආම ලෝකය හදන එක නවත්තගෙන ඉන්න පුළුවන්. ඔව් සෑහෙන කාලයකට හඳුන්වන්න පුළුවන්. නීවරණයටපත්. නීවරණයටපත් වෙච්ච තැන හදන සංසාරේ කාම ලෝකයක් නෙවෙයි. තේරුණානේ? කාම දුගතියකුත් නෙවෙයි කාම සුගතියකුත් නෙවෙයි. හැබැයි සංස්කාරයක් හදනවා. ඒ සංස්කාරය රූප ලෝකයේ සංස්කාරය. දැන් ඔන්න ඔය සුදුසුකම ලබන්න ඕන, ඔය කුසලතාවය ලබා ගන්න ඕනේ නිවන් දකින්න නම්. තේරුණානේ? අපි බලමු ඊගාවට ඊගාව පදය සහ මේවා ලබා ගන්න ක්‍රමය ගැන ඉදිරි දේශනාවලදී අද දේශනාවේදී කාල වේලාව අවසන් වීගෙන යනවා. මේ දේශනාව මේ පින්වත්තුන්ට උපකාරී කරගෙන තව වෙනකම් මම භාවනා ක්‍රමයක් මේක මේ සඳහා කියලා දුන්නේ නැහැ. නමුත් ඉදිරි දේශනාවලදී පැහැදිලි කරනවා මේ කාලය තුල තමන්ට හැකි හැම වෙලෙම අර කුසලස්ස උපසම්පදා ගුණය හා සබ්බභාවත් අගන්නම් ගුණය ලැබෙන තමන් දන්නේ ඕනෑම මෛත්‍රී ආදී භාවනාවක් දෛනිකව කරගෙන යන්න පුරුදු. ඒක වටිනාම පින්කම කියලා දැනගන්න. අටමහා කුසලයට වැඩිය භාවනාව අධිකුසලයක් කියලා දැනගන්න. මෙහෙම දැනගෙන මේ සතිය මේ කාලය ගෙවාගෙන ඉදිරි දේශනාවේදී පැහැදිලි කරනවා සතිත්ත පරියෝධපණං ගුණය ලබා ගන්න ඒ ගුණයේ තියෙන වටිනාකම ඊට පසු දේශනාවලදී අපි ඒවා ලබා ගන්න දෙතරදී පහසුවෙන් කරන්න පුළුවන් භාවනා ක්‍රම දෙකක් ගැන විස්තර කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා හැම දිනාටම තම තමන්ගේ සංසාර විමුක්තිය ලබා ගැනීමටම මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන මා ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව අවසන් කරනවා මේ ධර්ම දේශනා මාලාවෙම දායකත්වයේ දරලා තියෙන්නේ ආනන්ද පෙරේරා සහ රේණුකා මන්චනායක යන යුවල ඒ දායක පින්වතුන් බලාපොරොත්තු වෙනවා මිය පරලෝකීයේදී සන්නපාල පෙරේරා සහ බීඒ ඩබ්ලිව් මන්ත්‍රනායක පියවුරු දෙදෙනාට පින් අනුමෝදන් කිරීම මිය පරලෝකීය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සුජීවත්ව සිටින සිරිමාවතී පෙරේරා සහ සීලා මන්ත්‍රනායකේ නෑනියන් දෙදෙනාට සුවසිත චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම සුජීවත්ව සිටින සියලුම ඥාත හිතෙන්ක මේ කාදීන්ට සුවසේ සහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීම බෞද්ධ නාලිකාවේ අධිපති පූජ්‍ය ධර්ණාගම කුසල ධර්ම නායක ස්වාමීන් වහන්සේටත් එම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සුවසෙත් සහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීම ඒ වගේම මේ දේශනා මාලාව පටිගත කරන බර්ඩ් පාක් ස්ථානයේ අධිපති රුවන් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කිරීම අප දේශකයන්න් වහන්සේට චිර ජීවනයේ සහ නිවන් සුවය ප්‍රාර්ථනා කිරීම මෙම දේශනා මාලාව ආසා නරඹන සියලු දෙනාටම ධර්මාභෝධය පිණිසත් මේ පින හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කෙරේ. මේ සියලු ප්‍රාර්ථනාවත් මේ ශ්‍රවණය කරන සෑම දෙනාටම මෙලොව වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිසත් මේ ධර්ම දේශනාවත් හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. අභිවාදන සීලිස්ස නිත්තං වද්ධාපචායිනෝ සත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයුවන්ෝ සම්බලං ආවාරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පස්සේවත අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිද්දසු සිත ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ